කියපු පරිදි දැන් තිබෙන භාවනා තත්ත්වයේ දිනු මට්ටමේ සිට ඉදිරියට යන්න අවශ්‍ය වෙන කරුණ කදා ඇසුරෙන් මේ ධම්ම දේශනාව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ ඒක කාටත් ප්‍රයෝජනවත් වන ආකාරයෙන් තරමද්දරට සරල ආකාරයෙන් ඉදිරිපත් කිරීමට අදහස් කරනවා. ආමිනේට අද කියා දීමට බලාපොරොත්තු වෙනවා වේදනාව කෙරෙහි කෙසේ පිළිපැදිය යුතුද කියන කරුණ. වේදනාව ගැන මේ ඇයට කලින් අපි විස්තර වශයෙන් ඉදිරිපත් කරලා තියෙනවා වේදනාව කියන්නේ කුමක්ද වේදනාවේ ප්‍රභේද මොනවාද ආදී කරුණු. වේදනාව කියන්නේ විඳින එක එක්සක් වේදනාව දුක් වේදනාව මඳහත් වේදනාව විඳිනවා. සුඛ වේදනාව දුක් වේදනාව මඳහත් වේදනාව. මේ වේදනාව නිසා තමයි ලෝක සත්‍ය නැවත නැවත ඉපදී ඉපදී මේ සංසාරේ පුරා ගමන් කරන්නේ. ඒ බව බුදුහාමුදුරුවෝ පැහැදිලිවම දක්වන මෙන්න මේ ආකාරයෙන් ඉද පිටේ අසුතෝ අපසුජනෝ දුක්ඛාය වේදනාය පුත්තෝ සමානෝ සෝචති කිලමතේ පරිදේවති වත්තාලින් කන්දති සම්මෝහන් ආපජ්ජති තස්ස පටිඝානුසය අනුසේති කියලා. ඒ කියන්නේ මේ ලෝකයේ සිටින අසුතව බෞසුතනෝ පුත්තජනාය. ඒ කියන්නේ තරම් ධර්ම කාරණා දන්නේ නැති ඒවා ගැන අවබෝධයක් නැති පුත්තජන සෝවාන් වතර නැති අය. දුක්ඛාය වේදනාය බුද්ධව සමානව දුක්ඛ වේදනාවක් ගෙන දෙන කරුණක් ඉදිරිපත් වුණාට පස්සේ කියන්නේ දුක්ඛ වේදනාවක් ගෙන දෙන කරුණ රාශියක් තියෙනවා. ඇහැට අප්‍රිය රූපයක් වෙන්නලා දුකක් දෙන්න පුළුවන්. කනට අප්‍රිය ශබ්දයක්, තම අප්‍රිය කරන ශබ්දයක්, විවේචනය කිරීමක්, දෝෂාරෝපණය කිරීමක්, නිග්‍රහ කිරීමක් වැනි කවර හෝ අප්‍රිය කරන වචනයක් කියලා. නාසයට අප්‍රිය කරන ගඳ සුවඳක් දැනෙලා. ඒ වගේම තමයි දිවට අප්‍රිය රසක් දැනෙලා. කායට අප්‍රියකර යම් සිදයක් ස්පර්ශ වෙලා මනසට අප්‍රියකර වූ අරමුණක් අරමුණ වුණාට පසුව දෝමනස්ය ඒ දුක ගෙන දෙනවා. මේ දුක්ඛ වේදනාය පුට්ඨෝ සමානෝ මෙවැනි දෙයක් දුන්නාට පස්සේ අර කියන ලද බෞද්ධත නෝ පුත්තජන තනස්සා සෝචති කිලමති පරිදේවති ශෝක කරනවා මේසටපත් වෙනවා පරිදේවති හඬනවා වැළපෙනවා විලාප කියනවා පුරස්කාරයෙන් කන්දට සමහරට තමන්ගේ ඇඟේ අබ්දලාසා ගැනීම කය ගන්න අවස්ථා තියෙනවා. අන්තිමට කියනවා ඊටාත්ම වැදගත්ම කාරණාව සම්මෝහන්නා පජ්ජති මුලාවටපත් වෙනවා. තස්ස පටිඝානුසය අනුසේති ඔහුට පටිඝ අනුසය නැමැති ඒ අනුසය ධර්මයේ ගමන තමන්ගේ සිත තුළින් ගලන්නට පටන් ගන්නවා. මේ අනුසය ධර්ම හතක් තියෙනවා. ඒ අනුසය ධර්ම අතරින් එකක් තමයි පටිඝ අනුසය කියන්නේ. එතකොට මේ පටිඝානසය ගන්නකොට මේ පටිඝානසය සිත තුළින් ගැලීම කියන්නේ ඒකාන්ත වශයෙන්ම ක්ලේශයන් ජනිත වීම. ඒ තුළින් දිගින් දිගටම සංසාරයේ නැවත නැවත ඉපදී සිටී යන්නට සිදු වෙනවා. බොහෝ දෙනෙක් දන්නේ මේ දුක් වේදනාවක් ගැනදෙන කරුණක් හමු වුණාට පස්සෙ ආවට පස්සෙ ඒ ගැන මේ ආකාරයෙන් දුක් වීම තුළින් මේ විදිහට පටිඝානසය ඇතිවන්නේ කියන කරුණ බොහෝ දෙනෙක්ම දන්නේ. ඒක නිසා සමහර අය තමන්ගේ ප්‍රිය විප්‍රයෝග දුක්ඛයක් එහෙම ආවට පස්සේ තමන් ප්‍රිය කරන කෙනෙක් නැති වුණාට පස්සේ මොනවා වෙන කරුණක් ලැබුණාට පසුව නැවත නැවත ඒ ගැන සිත සිතා දුක් වේවි පසුතැවෙනවා. ඒ පසුතැවීම, ඒ දුක් වීම ඒකාන්ත වශයෙන්ම පටිඝානසය සංසාරයේ දිග්ගැසීමට හේතු වන කරුණක් කියලා මේ බහුශ්‍රත නෝ පුත්තජනා ඒ දන්නේ ඒක නිසා ඒ විදිහටම කටයුතු කරනවා. ඒ විදිහට කටයුතු කරලා දිගින් දිගට සංසාරේ ගමන දිග්ගස්සගෙන දිග්ගස්සගෙන යනවා. ඒ වගේම තමයි ඔක අනිත් පැත්ත සුඛාය වේදනාය පුත්තෝ සමානෝ මේ ආකාරයෙන් මේ බහුසූත නූ පුත්‍යක් දෙන පුද්ගලයා සුඛාය වේදනාය පුත්තෝ සමානෝ සුඛ වේදනාවක් ගෙන දෙන කරුණක් ලැබුණාට පසුව අර දුක් වේදනාව ගෙන දෙන කරුණම සුඛ පැත්තෙන් කතා කරනකොට සුඛ වේදනාවක් ගෙනදෙන කර්ම වශයෙන් සලකනයි කියන්නේ ඇහැට ප්‍රිය අරමුණු, කනට ප්‍රිය ශබ්ද, නාසයට ප්‍රිය ගඳ සුවඳ, දිවට ප්‍රිය රස, කයට ප්‍රිය ස්පර්ශ, මනසට ප්‍රිය අරමුණු ධම්ම ආරම්මන. මේ සියල්ල හමුවනාට පස්සේ සුඛ වේදනාවේ පුට්ටෝ සමාන මේ වේ සුඛ වේදනාවක් ගෙනදෙන කර්මයක් ලැබුණාට පස්සේ අභිනන්දති අභිවත්‍ය අජෝසායති ඉස්සතේ තස්ස රාගානුසයෝ අනුසේතේ ඒක අභිනන්දනය කරනවා අපි වදති මේක හොඳයි හොඳයි අනේ හොඳයි කොච්චර හොඳයි හොඳද ආදී වශයෙන් ඒ පිළිබඳව නැවත නැවත වචන පිට කරනවා වචන පිට කළේ නැතත් ඒ ආකාරයෙන් සිටිවිලි පවත්වනවා විතක් විචාර ඇති කර ගන්නවා එතකොට අජෝසායතේසදී මේ වේද සුඛ වේදනාවේ ගිලගෙන බැස්සගෙන මේ සිටිනවා ඒ කියන්නේ ඒකටම යට වෙලා සිටිනවා මෙහෙම කරන තැනට ආගානුසේවන්තයේදී රාග අනුසයයි කරන්නේ. අර පටිඝානුසය වගේම තමයි රාගානුසය දෙලෙනුත් සංසාරේ දෙකින් දෙකට දෙකින් දෙකට ගමන් කරන්න සිදු වෙනවා. ගිහි ජීවිත ගත කරන අයට මේ රාගානුසය නැතුව ජීවත් වෙන්නද බෑ. රාගය නැතුව ජීවත් වෙන්නද බෑ. නමුත් මේක නිරන්තරයෙන්ම සිත තුළ ක්‍රියාත්මක වන්නට ඉඩ දෙනවා නම් ඒක එතන සුදුසු ක්‍රියාවක් නෙවෙයි. කෙසේ වෙතත් පටිඝානුසය නම් කොහෙත්ම ක්‍රියාත්මක වෙන්නට ඉඩ දෙන්නේ නැහැ. ඒකට භාවනාවෙන් එහා දියුණු වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක් විශේෂයෙන්ම සෝවාන්වත් වන්නට බලාපොරොත්තු වෙන කෙනෙක් සෝවාන්වත් වෙලා සිටින කෙනෙක් සකදාගාමීවත් වෙන්නට බලාපොරොත්තු වෙන කෙනෙක් විසින් කාමරාග පටිඝානුසය ධර්මයන් නැති කරන්නට ඕනේ. ඒ කියන්නේ සකදාගාමී වෙනකොට ඒවා තුනේ කරනවා 50ක් විතර අඩු කරනවා. ඊට පස්සේ අනාගාමී වෙනකොට 100ක් නැති කරනවා. ඒ 100%ක් හෝ නැති කිරීමට නැත්නම් 50ක් තරමටවත් අඩු කර ගැනීමට නම් මේවා ඇති වෙන හේතු දැකලා නැති කර ගන්නට ඕන ඒ සඳහා ඒ සුඛ වේදනා පිළිබඳ සමාගයේ සිටේ ක්‍රියාත්මක වන ස්වરૂපය අවබෝධ කර ගැනීම වැදගත් වන්නේ. එතකොට ඊළඟ වේදනාව තමයි මඳහත් වේදනාව. අදුක්ඛම සුඛය වේදනාවයි සුත්තෝ සමානයි. සැපත් නැති මඳහත් නැති උපේක්ෂා වේදනාව පැමිණියාට පසුව ඒ උපේක්ෂා වේදනාව ඇති වෙන හේතු තියෙනවා. ඒ කියන්නේ තමන්ට සැපගෙන දෙන එකකුත් නෙවෙයි දුක්ගෙන දෙන එකකුත් නෙවෙයි හමුවන අරමුණ. ඒ කියන්නේ ඇහැට පේන රූපයක් ගත්තොත් උදාහරණයට ඒ රූපේ නරකයකකුත් නෙවෙයි හොඳ එකකුත් නෙවෙයි මදහත් තත්ත්වයක් ගෙන දෙන එක. ඒ වගේ කනට නාසයට දිවට ශරීරයට මනසට ඒ යම් අරමුණු හමුුණාට පස්සේ ඒ උපේක්ෂා වේදනාව වේදනාව ජනිත කරගෙන දෙනවා. මේ උපේක්ෂා වේදනාවේ කොටස් දෙකක් තියෙනවා. විශේෂ කොට උපේක්ෂා වේදනාවේ කොටස් ආශයක් තියෙනවා. මෙතන අපි කතා කරන කොටස් දෙකක්. ඒක එකක් තමයි අඥානුපේක්ෂාව කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ ඥාන සම්ප්‍රේත උපේක්ෂාව කියලා තව එකක් තියෙනවා. විශේෂ අඥානුපේක්ෂාව කියන්නේ නුවණ නොයෙදෙන උපේක්ෂාව. ඥාන සම්ප්‍රේත උපේක්ෂාව කියන්නේ නුවණ යෙදෙන උපේක්ෂාව. ඉතින් මේ ඥාන විප්‍රයුක්ත ඥානයේ නොයෙදෙන අඥානුපේක්ෂාව තමයි මෙහිදී අපි මේ කතා කරන්නේ. රස්සා වේදනාය ඒ කියන්නේ දුක්ඛ අදුක්ඛංශ කාය වේදනාය පුත්‍ර සමානෝ සස්සා වේදනාය සම්දයන් චත්සංගමංච අස්සාදංච ආදීනවංච නිස්සාරණංච නප්පජානාතේ පස්ස අවිජ්ජානුසය වංශේති ඔහුට එවැනි දුක්ඛම සුඛ වේදනාවක් ඒ කියන්නේ උපේක්ෂා වේදනාවක් හමුණාට පසුව ඒ අමුණ අරමුණක් හමුණාට පසුව ඒ වේදනාවේ සමුදය දන්නේ නැහැ. ඒ වේදනාවේ සමුදය අත්සංගමංච නැතිවීම දන්නේ නැහැ. ඒ වගේම වේදනාවේ සමුදයන්ට අත්සංගව ආස්වාදන්තයේ තියෙන ආස්වාදය දන්නේ නැහැ. ආදීනවංච ආදීනවේ දන්නේ නැහැ. නිස්සන්නංජ මේකේ මිදීම දන්නේ නැහැ. ඒක නිසාම ඔහුට අවිජ්ජානුසය අනුසේති අවිජ්ජානුසය අනුගාමීට පටන් ගන්නවා. අවිජ්ජාව කියන්නේ නොදත්කම මූලකම. මේ විදිහට මේ සුඛ දුක්ඛ වේදනා කියන උපේක්ෂා කියන වේදනා තුන හමුණාට පසු මිනිසුන්ගේ සිත තුළ සාමාන්‍ය පුද්ගලයන් ලෝකේ සත්‍යයේ සිත තුළ මේ විදිහට ගලන්නේ රාගානුසය එකාතකින් පටිඝානුසය නැත්නම් එහෙම නැත්නම් අවිජ්ජානුසය තවසනසය අනිත් පැත්තට මේ අනුසය ධර්මයන් ගලනවා කියන්නේ නිරන්තරයෙන්ම සංසාර ගමන දිග්ගැස්සේ දිග්ගැස්සේ යනවා කියන එක. බුදුහාමුදුරේ ඊළඟට කියනවා දලික්ඛේ වික්ඛෝ මෙහි සම්බ්බ සාසනයේ ශාස්ත්‍රාවකෙන් සුඛා දුක්ඛාය වේදනාය පටිඝානුසයෙන් අසමෝහ නිසා මේ දුක දුක් වේදනාව ගැන තියෙන පටිඝානුසය අයින් කරන්නේ නැතුව සුඛාය වේදනාය රාගානුසයන් අපට විනෝදෙත්වා මේ දුක වේදනාව පිළිබඳ තියෙන රාගානුසයත් නැති කරන්නේ නැතුව අදුක්කම සුඛාය වේදනාය අදුක්කම සුඛ කියන්නේ මඳහත් උපේක්ෂා වේදනාව කෙරෙහි තියෙන අවිජ්ජානුසය නැති කරන්නේ නැතුව අවිජ්ජාන් අපහය අවිජ්ජාව දුරු කරන්නේ නැතුව විඥාන් අනුපාදෙත්වා විද්‍යාව උපදවා ගන්නේ නැතුව දිත්තේ ධම්මේ දුක්ඛ සංතරෝ භවිෂ්‍යතේදී නේසංඨානං විජ්ජති මේ ජීවිතේදීම දුක කෙලවර කරයි කියන කරුණ කවදාවත් සිදුවන්නේ නැහැ. ඒ කියන්නේ මේ කියන ලද වේදනාව කෙරේ පවර්ණා වූ මේ අනුසය ධර්මයන් ප්‍රහාණය කරලා ඒ ප්‍රහාණය කිරීමට හේතු වන විද්‍යාව ප්‍රඥාව උපදවාගන්නේ නැතුව මේ ප්‍රඥම් ඒ වගේම මෝඩකම නැති කරගන්නේ නැතුව මේ ජීවිතයේදීම ඉහළ මාර්ගඵල ලැබලා දුක මේ ජීවිතයේදීම සම්පූර්ණයෙන් කෙලවර කරන්නට පුළුවන් වෙයි රහත් වන්නට පුළුවන් වෙයි කියන කතාව කවදාවත් සිදුවන්නේ නැහැ කියන එකයි අදහස. ඒක නිසා මෙහිදී අනිත් පැත්තෙන් මේ බෞද්ධත්වවත් පුත්තජන තැනේ කෙනෙක් කන්තිතු කරන ආකාරයට පිළිපදින්න ඉගෙන ගන්නට. ඒක සුදුහමදුර දක්වන. ඉදමික් සුතෝ ආර්ය ශ්‍රාවකෝ මේ ශාසනේ බෞද්ධත්වෝ ආර්ය ශ්‍රාවකයා දුක්ඛාය වේදනාය පුට්ඨෝ සමානෝ දුක් වෙන දෙන වේදනාවක් ගැන දෙන කරුණක් සමුණාට පසුව නසෝචති නසලමතින පරිදේවිතින උරක්ඛාලින් කන්දතින සම්මෝහනා පජ්ජති අර විදියට කලින් කියපු මෝඩ පුජ්‍යලයා වගේ ශෝක කරන්නේත් නැහැ පරිදේව කරන්නේත් නැහැ දුක් දුම්නස්ය නැති කරගන්නේත් නැහැ න සම්මෝහනා පජ්ජති මුලාවට පත්වන්නේත් නැහැ මේක තමයි ඊටාම් වැදගත්ම කරුණ මුලාවට පත්වන්නේ නැහැ කියන්නේ මේ සාමාන්‍ය දුක් වේදනාවක් ඇති වුණාට පස්සේ බොහෝ දෙනෙක් හිතනවා මම දුක් වේදනාවක් විඳිනවා කියලා. එතකොටම මුලාවට පිටපත් වෙනවා. මේ දුක් වේදනාව කෙරේ ගැටෙනවා. ගැටෙනකොටම සිත මුලාවටපත් වෙනවා. ඒ වගේම මේ දුක් වේදනාව කෙරේ නැති කරගන්නට ඕන කියලා ආශාවක් ඇති කරනවා. ඒ ආශාව ඇති කරන නිමිත මෙතම තමන්ගේ සිත තුළ මේ මුලාවට සිතපත් වෙලා තියෙනවා. ඒ නිසා දුක් වේදනාවක් ගෙන දෙනකොට පිළිපැදිය යුතු විශේෂයෙන්ම භාවනා දියුණු කරන බලාපොරොත්තු වන විශේෂයෙන් මේ දුක් වේදනාව සංකත වූ ධර්මයක්. ඒ කියන්නේ ඒක සංස්කාර ධර්මයක්, සමාන්තය ධර්මයක් නෙවෙයි. ඒ කියන්නේ දුක් වේදනාවක් ගෙන දෙන කරුණක් ලැබුණාට පසුව ඒ දුක් වේදනාව ඇති වෙනවා. ඒක හේතුන් නිසා හටගත් ඵලයක් වෙන සමාහෝ සමාට අයත් ධර්මයක් වශයෙන් සැලකීම කිසිසේත්ම සුදුසු නැහැ. එහෙම අයත් දෙයක් නෙවෙයි ඒක. ඒ කියන්නේ තමන්ගෙත් නෙවෙයි තමන්ට අයත් දෙයක්කුත් නෙවෙයි. දුකක් ගෙන දෙන කරුණක් ආවට පස්සේ දුක් වේදනාව ඉබේ ඇති වෙනවා. ඒ ඉබේ හේතුන් නිසා හටගන්න නිසා ඒ ධර්මතාව වලට අපි කියනවා පටිච්ච සම්පන්න ධර්මය කියලා. හේතුන් නිසා හටගන්න ධර්ම. ඒක නිසා බුදුහාමුදුරුවෝ දක්වනවා දුක්ඛාය වේදනාය දුක්ඛ දුක්ඛ වේදනා අග්වේෂණ අනිත්‍ය සංකතා පටිච්ච සම්පන්නා කය ධම්මා වාය ධම්මා විරාග ධම්මා නිරෝධ ධම්මා කිය. මේ විදිහටයි පිළිපදින්නට ඕනේ භාවනාව දියුණු කිරීමට බලාපොරොත්තු වන ආයතේ. දුක්ඛ වේදනාවක් ආවට පස්සේ දුක්ඛ වේදනාව අනිත්‍යයි කියලා දකින අනිච්ච. ඒක හැම වෙලාවෙම පවතින්නේ නැහැ. කොයි තරම් දරුණු දුක් වේදනාවක් වුණත් ඒක නැති වී යනවා. මේ ජීවිතේ පස්සට හැරී බැලුවොත් එහෙම අපි මේ ජීවිතේ පුරා විඳිනද සියලුම දුක් වේදනා ඒ ඇතිවෙච්ච ඇතිවෙච්ච අවස්ථාවලදීම නැති නැති ගියා. උදාහරණ වශයෙන් අපි හිතමු මේ මොහොතේ වේදනාවක් විඳිනවා කියලා මේ මොහොතේ විඳින වේදනාවත් මේ මොහොතේම නැති වී යනවා. අපි තව පැයකින් පස්සෙ විඳින්නේ දැන් අත්දක්න වේදනාව නෙවෙයි. හෙට අපි දුකක් විඳිනවා නම් හෙට අත්දකින්නේ දැන් අත්දකින දුක් වේදනාව නෙවෙයි. ඒ හා සමාන දුකක් වෙන්නත් පුළුවන්. නමුත් දැන් තියෙන දුක දැම්ම මේ මොහොතේම නැති වෙනවා. පාදේ දුකක් තියෙනවා නම් අපි අතේ නෙවෙයි මේ දුක විඳින්නේ පාදේ තියෙන දුක පාදේම ඇතිලා නැතිලා යනවා. ඒ වගේ ඒ ඒ තැන්වලම ඇතිවෙච්ච දුක ඒ ඒ තැන්වලම නැති යන බව තේරුම් ගන්නට ඕනේ මේක අනිත්‍ය ධර්මයක් කියලා. අනිත්‍ය සංකතා මේක සංස්කාර ධර්මයක්. සංස්කාර කියන්නේ හේතුන්ගෙන් හටගත් ධර්ම. සංකතා පටිච්චසම්පන්න හේතුන් නිසා හටගත් ධර්ම. මේ මම විඳිනවා නෙවෙයි, මේ මගේ වේදනාව නෙවෙයි. මේක හුදු නාම ධර්මයක් පමණයි. සංස්කතා කියන්නේ ඒක සංකතා කියන්නේ ඒකයි. මේක හුදු නාම දස් සංස්කාරයක් පමණයි වේදනාව කියන්නේ හුදු ඒක නිකන් නිකන් නාම ධර්මයක් පමණයි ඒ නාම ධර්මයෙන් ඇති වෙලා නැති වෙලා යනවා මේ මම විඳිනවා කියන අදහසේ පිහිටන නිසා තමයි මේ වේදනාව අල්ලන්නේ ග්‍රහණය කරන්නේ උපාදාන කරන්නේ එතකොට මේ මම විඳින්නේ මේක හුදු සංස්කාර ධර්මයන් නාම ධර්මයක් ඇති වෙලා නැති වී යෑම පමණයි කියලා දක්නා දක්නා කෙනාට සවර වේදනාවක් ඇති වුණත් ඒක සිතට වේදනාවක් ගෙන දෙන කරුණක් වන්නේ නැහැ. කායික වේදනාව ඕන තරම් ඇති වෙනවා. ඇති වුණාට ඒක සිතට වේදනාවක් ගෙන දෙන කරුණක් වන්නේ ඒක කායේ වේදනාව කායේම පවතින ධර්මයක් පමණයි. එතකොට ඔහු දන්නවා මේක හුදු සංස්කාර ධර්මයක්, හේතුන්ගෙන් හටගත් ධර්මයක්. පටිච්ච සම්පන්න හේතුන්ගෙන් හටගත්. වේදනාව දුක් වේදනාවක් ගෙන දීමට හේතු යම් කිසි ස්පර්ශයක් තියෙනවා නම් ඒ ස්පර්ශය නිසා මේ ආකාරයෙන් දුක් වේදනාව ගෙන දුන්නාය කියලා දැනගන්න. ඊළඟට අනිත්‍ය සංකතා පටිච්ච සමුප්පන්නා කය ධම්මා වය ධම්මා විරාග ධම්මා නිරෝධ ධම්මා මේ දුක් වේදනාව සේවි සේවි කිවි කිවි වේවි වේවි යනවා ඒකයි කය ධම්මා වය ධම්මා කියන්නේ සේවෙනවා වැය වෙනවා ඒ හැම වෙලාවෙම පවතින අද තද්දේතා සද දුක් වේදනාවක් න ඒක සමහර විට මේ අඩුවෙවි අඩුවෙවි යන අවස්ථා එනවා සමහරට වැඩි වෙවි යනවා වැඩි වෙනවා කියන්නේ අනිත්‍යය කියන එක තමයි අඩු වෙනවා වගේම තමයි වැඩි වෙනවා කියන එකත් අනිත්‍යයට පස්සේ එන තුලින් ඒක සිදුවන්නේ ඊළඟට මේක කෙරෙහි විරාග ධර්ම නොඇලිය යුතුයි දුක් වේදනාවට කිසිසේත්ම ඇලෙන්නේ සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙක් දුක් වේදනාවට ඇලෙන්නේ නැහැ. නමුත් මේ ලෝකේ පුත්තර්ජන සත්‍යෝ දුක් වේදනාවට ඇලෙනවා. ඒ කියන්නේ ඒ සුඛ වේදනාව දුකක් කියලා රැවටිලා යැරෙන්නේ. විශේෂයෙන්ම රාගයට ඇලෙන පුද්ගලෝ ඒ රාගයෙන් සිත පිච්චෙනවා, දැවෙනවා, සැවෙනවා. නමුත් මේ පිච්චීම, දැවීම, සැවීම වැනි දේවල් ඒ හිතන්නේ සැපක් කියලා. ඉතින් සැපක් කියලා හිතලා ඒ පිච්චෙන එකට ඇලෙනවා. දැන් අපි දෝෂණයක දිවට රස උරන් රසයට කැමති බීමත් වෙන පුද්ගලෙ ඒක දුක බීවට පස්සේ අතිශයින්ම කායික දුකක් මානසික දුකක් විශාල දුකක් බය පුද්ගලයා දන්නා පස්සෙන් දැන් නැගිටින්නත් බැරි තරම් දුක් ඇති වෙන. ඒ දුක මිනිහා ඒ වුණාට ආස්වාද කරනවා. ඒ දුකට ඇලෙනවා. ඉතින් ඒක නිසා දුක් වේදනාව විරාග ධර්මයක් නොඇලිය යුතු ධර්මයක් කියලා තේරුම් ගත යුතුයි. හිතන්න දෙපා මේ දුක් වේදනාවට හැම කෙනෙක්ම හැම වෙලාවෙම ඇලෙන්නේ නැහැ කියලා. ඕන ඕන තරම් දුක් වේදනාවලට ඇරෙන අවස්ථා තියෙනවා විශේෂයෙන්ම රාගයෙන් බඩට උනාට පස්සේ එහෙම දුක් වේදනාවට තමයි ඇරෙන්නේ. ඊළඟට නිරෝධ ධම්ම මේ දුක් වේදනාව නිරුද්ධ වී යද ධම්මයි. විරාග ධම්මා නිරෝධ විරාග නැගීත ධම්ම නිරුද්ධ වී යන ධම්මයි. ඒ කියන්නේ පහනක් නිවනස්සේ දීලා යනවා. ඒ නිමී යාම දෙස්සයි බලන්නට පුරුදු වන්න තෝරන්නේ මේ ජීවිතයේ ආපස්සට හැරී බැලුවොත් එහෙම ඇතිවෙච්ච සෑම වේදනාවකම නිවි ගිය නිරුද්ධ වී ගිය ධර්ම දැන් ඇති වෙන දුක් වේදනාවක් නිරුද්ධ වී යනවා කියන්නේ. ඊළඟට මේ දුක් වේදනාව වගේම තමයි සුඛ වේදනාව ගැන කටයුතු කරන්නටත් ඕනේ. එතකොට දුක්ඛාය වේදනාය පුට්ඨෝ සමානෝ නසතින කොලමති න පරිදේති න පුරස්ථාලින් කන්දති න සම්මෝහන ආපච්චි මුලාවට පත්වන්නේ මුලාවට පත්වන්නේ නැත්තේ ওই ආකාරයෙන් ඒක පිළිබඳ නිසි අවබෝධයක් ඇති කර ගැනීම තුළින් කියන්නේ ඒක කයදම් එක්සේ වෙන එකක් වැය වෙන ධර්මයන් නොඇලියට ධර්මයන් නිරුද්ධ වී යන ධර්මයන් මේක හුදු සංස්කාරයක් පමණයි නම් ධර්මයක් පමණයි හේතුන්ගෙන් හටගත් පටිච්ච සම්පන්න ධර්මයක් පමණයි මේක අනිත්‍ය ධර්මයක් ওই ටිකනේ පාඩේ අදහස ඒ අනිත්‍ය ධර්මයක් ඒ අනිත්‍ය වූ සංකත වූ පටිච්ච සම්පන්න වූ කය වය විරාග නිරෝධ ධර්මයක් බවට පත්වන්නා වූ මේ දුක් වේදනාව පිළිබඳව තියෙනා වූ යථා තත්ත්වය තමා තේරුම් ගන්නට ඕන එහෙම තේරුම් ගත්තාට පස්සේ දුක් වේදනාව දුක් වේදනාවේ පාඩුවේ තියෙන්නට හැරලා සිතින් අල්ලන්නට යන්නට එපා. කියන්නේ කායික දුක් වේදනාව ඔය කයේ තිබිච්චාවයි. ඒක සිතින් ග්‍රහණය කරන්නට එපා. මේක මේ විදිහට හරි අවබෝධයක් ඇති වුණාට පස්සේ ග්‍රහණය නොකරගෙන ඉන්නට පුළුවන්. ඊළඟට සුඛාය වේදනාය පොට්ටෝ සමානෝ මේ සුඛ වේදනාවක් ඇති වුණාට පසුව නාභිනන්දති නාභිවදති නාභ්‍යෝස්ථාය තිට්ඨදී අර කලින් කියපු පුද්ගලයා මේවා අභිවද තියන් අභිනන්ද තියජ්ජෝසායතිත්ති කියලා කිව්වේ. ඒකේ ප්‍රතිවිරුද්ධ පැත්ත මේ කතා කරන්නේ නාබිනන්දති ආස්වාද කරන්නේ නාමි වදති මේක හොඳයි හොඳයි සපයි මිහිරී ආදී වශයෙන් අනේ මොන සෝයක් ආදී වශයෙන් විවිධ ආකාරයෙන් ඒක ගැන වචන පිට කරන්නේ ඒ ගැන විතක්ක ਵਿਚාර ඇති කරගන්නේ නාජ්ජෝසායතිත්ති ඒකේ බැස්සගෙන ඒකෙම ගිලගෙන සිටින්නේ ඒ කියන්නේ බෞද්ධ වූ ආර්ය භාවයට පත් වූ පුද්ගලයාගේ ක්‍රියාකාලාපය මේ කියන්නේ. සාමාන්‍යයෙන් ගිහි ජීවිත ගත කරන අයට මේවා කතා කරන්න පුළුවන් දේවල් කියලා අපි කතා කරන්නේ කියන්නේ භාවනාව ඉහළවසෙන් යන්නට යන්නට බලාපොරොත්තු වන තැනැත්තා විසින් විශේෂයෙන්ම සුඛ වේදනාවේ නියම සත්‍ය තේරුම් ගන්නට ඕන. සුඛ වේදනාව සුඛ වේදනා පිටුවේ දුක්ඛතෝ දක්ඛබ්බා. සුඛ වේදනාව මහණෙනි දුකක් වශයෙන් දැකපල්ලා කියන එකයි ඒ අදහස. මේක සුඛ වේදනාව සුඛයක් කියලා ගන්න නිසා තමයි මේක සැපක් කියලා හිතන නිසා තමයි අභිනන්දති ආස්වාද කරන්නේ. ඒකේ අභිවදත් හොඳයි කියලා කියන අන්‍යෝසාවිතිච්ඡති දැසකෙන පිළගෙන සිටින. එතකොට මේක සුඛ වේදනාව දුකක් වශයෙන් දන්නව දැක ගන්නට පුරුදු වෙන්න ඕන. එකක් සුඛ වේදනාව નિરાයාසයෙන් ඇතිවෙන එකක් නෙවෙයි දුක වේ දුක්ඛන දුක්ඛ වේදනාව නම් දුක නම් නිරන්තරයෙන්ම ඉබේම ඇති වෙන දෙයක්. નિરાයාසයෙන් ඇති වෙන. සුඛ වේදනාව එහෙම નિરાයාසයෙන් ඇති වෙන එකක් නෙවෙයි. ආයාසයෙන් තමා සුඛ වේදනාව ගෙන දෙන හේතු ඇති කරගෙන තමා විසින් ඒක ඇති කරගත යුතුයි. අපි හිතමුකෝ තමන්ට හොඳ සද්දයක් අහන්න ඕන නම් ප්‍රිය සද්දේ හොයාගෙන ගිහිල්ලා ඒක තමන්ගේ කනට වැදිලා ඒ තුලින් ආස්වාදයක් වෙදින්නට පුළුවන් වන්නේ. එහෙම නැතුව මේක ඉබේ කන තුලින් සුඛ වේදනාවක් ගෙන දෙනවා කියලා හිතන්න පුළුවන්. අනහය නාසයට මිහිරි සුවඳක් ඇවිල්ලා තමයි ඒ තුලින් ආස්වාදයක් ගන්නේ. නාසය තුලින් ඉබේ දුක් මේ සුඛ වේදනාවක් ගෙන දෙන්නේ නැහැ. නමුත් නාසය තුලින් ඉබේ දුක් වේදනා ගෙන දෙන අවස්ථා තියෙනවා. කන තුලින් ඉබේ දුක් වේදනා ගෙන දෙන අවස්ථා තියෙනවා. විවිධාකාර රෝග පීඩා ඒ වගේ වේදනා ධර්ම ඇති වෙනවා. ඒ වගේ තමයි ඇහැ තුලත්, කන තුලත්, නාසය තුලත්, දිව තුලත්, ශරීරය තුලත්. මේ ආකාරයෙන් මේවා ඉදී ඇති වෙන ධර්ම නෙවෙයි. සුඛ වේදනාව පටිච්ච සම්පන්න ධර්මයක් හේතුන් නිසා හටගන්න ධර්මයක්. මේ හේතුන් හොයන්නට යන එකත් සැපක් නෙවෙයි දුකක්. දැන් මේ සුඛ වේදනාව ලබා ගැනීමට මේ ලෝකේ හැම දෙයක්ම හැම දෙයක්ම කරන්නේ. මේ කරන හැම දෙයක්ම දුකක්. ඒක තේරුම් ගත යුතු වෙනවා. ඉතින් අපි බඩගිනි වේදනාව නැති කරගන්නට කෑම කනවා නම් කෑම හොයන්න එක, කෑම පිළියෙල කරන එක, ඒවට බඩු මුට්ටු ආදී සකසා ගන්න මේ හැම එකක්ම දුක් ක්‍රියාවල ප්‍රාප්තිය රක්ෂා කරන එක. ඒ විදිහට හැම දෙයක්ම සුඛ වේදනාව ඇති කර දීමට කල යුතු ධර්ම වලට කියන්නේ සංකත දුක කියලා. මේ සංකත දුක තමයි තේරුම් ගත යුතු. ඕනෑම සුඛ වේදනාවක් විඳීමට නම් සංකත දුකක් ඔහු අත්දකින්නට ඕන. ඒක ලබා ගැනීමට කළ යුතු කාර්යයන් කරන්න සිදු වෙනවා. ඒ වේදනාව ලබා ගැනීමට කළ යුතු සෑම එකක්ම දුකක් වශයෙන් තේරුම් ගත යුතුයි. ඊළඟට ඇතිවෙච්ච දුක්ඛ වේ සුභ වේදනාව එතනම නැතිලා යනවා. ඒක ඩියේ ඇඳපු වතුරේ ඇඳපු ඉඩක් වගේ. ඒක ඇඳපු ගමම ඇඟිල්ලෙන් වතුරේ උඩින් ඉර ඇඳපු ගමම මේක නැතිලා මැකිලා යනවා වගේ. ඇතිවෙච්ච ගමන්ම සුඛ වේදනාව නැතිලා යනවා. මේක විපරිණාම දුක කියලා කියන්නේ. ඒ කියන්නේ වෙනස් ස්වරූපයකටපත් වීමෙන් ඇති වෙන දුක. දැන් අපි හිතමු ටීවීකින් හරි මොකක් හරි බල බල ඉන්න ලස්සන දර්ශන දැකලා සුඛයි සුඛයි කියලා හොඳයි හොඳයි කියලා ආස්වාද කර කර ඉන්න. එකපාරට ඒ දර්ශනේ නැති කරලා දාපු ගමන් අර සුඛ වේදනාව වෙනස් ස්වරූපයකට පරිවර්තනය වෙනවා. සමහර විට එතකොටම දුකකුත් දැනෙන්නට පුළුවන්. මේ මේ සුඛ වේදනාව මේ මිනිස්සු මේක නැති කළා නේද මෙතන කියලා. එතකොට ඒ විපරිණාම දුක හැම වෙලාවෙම සුඛ වේදනාව හා සම්බන්ධ බැඳලා තියෙනවා. ඊළඟට ඒක ඒට අමතරව ඒ සුඛ වේදනාවට ඇලීම නිසා බැඳීම නිසා ආසා කිරීම නිසා මේ සංසාරේ නැවත නැවත නැවත නැවත ඉපදී ඉපදී ඉපදී ඉපදී එමින් විඳින ලද දුක ගැන අවබෝධ කරගන්නට ඕනේ. කියන්නේ සංසාරයේ මෙතෙක් අපි මේ සුඛ වේදනාවට ඇලිච්ච නිසා තිරිසන් ලෝකවලට වුණා, പ്രേත ලෝකවලට ගියා, අපාවලට ගියා, මනුෂ්‍ය ලෝකෙට ඉපදුණා. මේ ඉපදුණාට පස්සේ ඇති වෙන සියලුම ව්‍යාධි දුක්, මරණ දුක්, ශෝක පරිදේව දුක් ආදී සෑම දුකක්ම නොඑක ආකාර දුක් ගැට බිඳින්න සිදු වුණා. සංසාරික දුක ඔක්කොටම හේතුව මේ සුඛ වේදනාවට ඇලීම. ඒක නිසා මේක ඒකාන්ත වශයෙන් දුක්ඛ සමුදය සත්‍යයක් කියලා තේරුම් ගන්න ඕනේ. Tamanට තේරෙනවා නම් මේ සුඛ වේදනාවට ඇලීම දුක්ඛ සමුදය සත්‍යයක් මේ තරම් විශාල දුකක් මේක තුළින් ලබා දෙනවායි කියලා. Tamanටම හොඳටම අවබෝධ වෙනවා. සුඛ වේදනාවට ඇලෙන්නේ නැහැ. <coughs> ඒකනම් බය වෙනවා. මොකද ඒ දුක් සුඛ වේදනාව තුළින් තමාට අනාගතයේදී භයානක දුක් වලට ඉරණම් වලට බඳුන් වන්නට සිදු වෙනවා අතීතයේත් එහෙම සිදු වුණා ඒක නිසා මේක භයානක දෙයක් කියලා සිතන්නට පුරුදු වෙන්නට ඕනේ. ඒ ආකාරයෙන් නිසි මානසිකාව, නිසි අවබෝධ තමාගේ සිත තුළින් ජනිත කරගත යුතුයි. විශේෂයෙන්ම කාමරාග පටිඝාංශයන් නැති කිරීමට බලාපොරොත්තු වන අය මේවා පිළිපැදිය යුතු කරුණු. නිකන් පොඩ්ඩක් භාවනා කරලා සෝවාන් වෙලා දකදාගාමන අනාගාමන කියලා විනාඩි දෙකෙන් තුනෙන් ඔක්කොම කරන්න පුළුවන් දේවල් මේ අවබෝධයක් ඇතිවීම ඉතාමත්ම අවශ්‍යයි. එතකොට මේ අවබෝධය ඇති වුණාට පස්සේ සුඛ වේදනාව පිළිබඳව දතේට වෙනවා සුඛායතිකෝ අග්නිවේෂණ වේදනා සුඛ වේදනාවත් අග්නිවේෂණ ඒ සූත්‍රේ නම් මේ දීගණ සූත්‍රය කියලා අපි කතා කළේ ඒ දීගණකට කියනවා සුඛ වේදනාවත් අග්නිවේෂණ අනිච්චා සංගතා පටිච්ච සම්පන්නා කය ධම්මා වාය ධම්මා විරාග ධම්මා නිරෝධ ධම්මා ඒකත්න නිට්ටයයි ඉතින් මොනවද අනිත්‍යදී යල්ලන්න තියෙන්නේ දැන් මහලු කොට හිතානින්නම් මේක සැපයි සැපයි සැපයි කියලා හිතලා ගත්ත ගමන්ම නැතිලා ගියා ඉතින් ඊට පස්සේ මොකක්ද ඔගේ කියලා තියෙන්නේ දැන් අපි ජීවිතයේ අපස්සේ පස්සට ඇවිල්ලා බැලුවාම තියෙනවා විඳින ලද සැප දුක් වේදනා. ඉතින් අපි ගමු මේ දිවන්නේ දුක් සැප වේදනායි. මේ සැප විඳින ලද විඳින ලද සැප වේදනා දිහා අපස්සේ හැදී බැලුවට පස්සේ දැන් මොනවද ඉතිරි වෙලා තියෙන්නේ? නිකන් ඒ වෙලාවට ඇති වුණා ඒ වෙලාවට නැති වුණා මේක උපාදාන කරගෙන මෝඩකම නිසා ඒක අල්ලගෙන දෙඟලුවා ඒකට ආස්වාද කළා සංසාරේ බහැලා හරකුම් සලක්සේ සසර දුක්ම වින්දා නේද මේ මේ මේ මේ මෝඩ ගතිය තමාට තේරුම් ගත යුතුයි. තමන් තේරුම් ගත යුතුයි. තමාට තේරුම් යා යුතුයි. ඒක නිසා සුඛාද වේදන වේදන අනිච්චා එක සංගත. මේක මේක තමයි වැදගත්ම කතාව. මේක සුදු සංස්කාර ධර්මයක්. මේ මම සුඛ වේදනාව විඳිනවා මගේ සුඛ වේදනාව. මෙහෙම නිමිනිස් හිතානේ මේකනේ මිනිස් ඇලෙන්නේ. එහෙම නෙවෙයි නිමිනිස් පිළිපැදිය යුතුන්නේ. මේක හුදු නාම සංස්කාර ධර්මයක් පමණයි එච්චර. මම විඳිනවත් නෙවෙයි මගේ වේදනාවක්වත් නෙවෙයි. ඒක තමයි පරම සත්‍ය. ඒක තමයි ඇත්තම ඇත්ත. නමුත් මේ මිනිසු ලෝක සත්‍යය දන්නේ මේ මේ தත්ත්වය. මේ தත්ත්වය නොදන්නා නිසා මේ අය ඒ අය කල්පනා කරනවා මේ මම වේදනාව විඳිනවා මගේ වේදනාව. ඒක තමයි ඒක නිසා තමයි ඒකට ඇලෙන්නේ. මේක හුදු නාම ධර්මයක් ඇතිලා නැතිලා යන සංකත ධර්මයක් කියලා බැලුවොත් තමන්ට තේරෙනවා නම් ඉතින් මේක ඇතිලා නැතිලා ගියාට මට මොකෝ කියන අදහස් විතරකින් ඇති වෙනවා. ඕක ඇති වුණත් මට ඇති වැඩේ මොකද්ද? ඕක ඇති නොවී තිබුණත් මට ඇති වැඩේ මොකද්ද කියන අවබෝධය ඇති විය යුතුයි. අනිච්චා සංකතා පටිච්චසම්පන්න නිකං ආව නෙවෙයි මේ සුඛ වේදනාව හේතුන් නිසා ඇතිවෙච්ච ධර්මයක්. කය ධම්මා සේවන වය ධම්මාය වැයවි යන විරාග ධම්මා මේකට නොයලිය යුතුයි. දුක් වේදනාවට නොවැළී යුතුයි කියන කාරණාව පැහැදිලිව තේරුම් ගන්නට පුළුවන්. සුඛ වේදනාවට නොවැළී යුතුයි කියන්නේ ඇයි කියන එක අර විදිහට සුඛ වේදනාවේ තියෙන දුක්ඛ සත්‍යයේ ස්වરૂපය සහ සුඛ වේදනාව තුළින් දුක්ඛ සමුදය සත්‍යය ජනනය කර දෙන බව දුක්ඛ සමුදය සත්‍යය ඇති කර දෙන බව තේරුම් අර ගන්නට ඕනේ. මේක වෙන දෙයක් නෙවෙයි සංසාරයේ ඇද දැමීමට අපවිත වෙන්නද අර හැමක් වශයෙන් තේරුම් ගත යුතුයි. අර මාළු වල්ලන් දැම දාපුවාම හැම කනම අමාළුවා. ඉතින් ඌට ඒක රසයි කියලා කන්නේ. කාපු ගමන් ඌ මරණයටපත් වෙනවා. ඉතින් ඒ මරණ දුකටපත් වෙනවා. ඉතින් ඒ වගේ දෙයක් මේ සුඛ වේදනාව ලෝක ඇති වෙන සුඛ වේදන. ඒවට ඇලිච්ච ගමන් ඉතින් සංසාරයේට සංසාරයම ගිල්ල වෙනවා. මේක හරියට Tamanට තේරුම් ගන්න පුළුවන්. ශක්තිය තිබෙන්නට ඕන. ඊළඟට නිරෝධ ධම්මා මේ සුඛ වේදනාව නිරුද්ධ වී යන ධර්ම. ඊළඟට අදුක්ඛම සුඛ වේදනාව ඒක ආවට පස්සේ දස්සා වේදනා සමුදයන් දත්තංගම දස්සාදන් ආදීනවංච නිස්සන්නංච පජානා. ඒකේ සමුදය දන්නවා, ඒකේ නැතිවීම දන්නවා, ඒකේ ආස්වාදය දන්නවා, ඒකේ ආදීනේ දන්නවා, ඒකේ නිස්සන්නය දන්නවා. තස්ස අවිද්‍යානුසයෝ නානුසේති එවැනි එවැනි කෙනාට අවිද්‍යානුසය ගලන්නේ අර කලින් කියපු දෙදෙනාට රාගානුසය ගලන්නෙත් නැහැ, පටිඝානුසය ගලන්නෙත් නැහැ, නිසි අරුදින් කටයුතු කරාම. එතකොට මේදී අවිද්‍යානුසය ගලන්නේ නැහැ. ඒ අවිජ්ජානුසය ගලන්නේ නැති ඇයි? මේ උපේක්ෂා වේදනාවේ සමුදය ඇතිවීමේ හේතුව දකිනවා. මොකක්ද ඇතිවීමේ හේතුව? දුකක් මේ දුක් වේදනාවක් නැති බව සහ සුඛ වේදනාවක් නැති බව. ඒ කියන්නේ ඕකට කියනවා අවිගත පරිච්ඡේපංසත්‍ය කියලා තියෙනවා සූවිසි පරිච්ඡේ කියනකොට අවිගත පරිච්ඡේන් පත්‍ය වෙනවා. කියන්නේ එතන නැති බව, නැති පච්චෝ කියලා තියෙනවා. අස්තිපච්චෝ නැති නැති භාවය. ඒක මෙන් අවිගත කියන්නේ එතනින් වේ ඈත් වෙලා ගිහිල්ලා තියෙන එක. කියන්නේ සුඛ වේදනාවක් නැහැ, දුක් වේදනාවක් නැහැ. ඒකයි ඒකේ හේතුව. ඒකේ හේතුව සමුදය ඒකයි. එතකොට අත්ංගමය කියන්නේ ඒක නැති. ඉතින් උපේක්ෂා වේදනාවක් තියෙනවා, දුක් වේදනාවක් එන්නකොටම ඒකට එවෙදෙම නැතිලා යනවා. සුඛ වේදනාවක් එනකොට එවෙනම උපේක්ෂා වේදනාවක් නැති. ඒකයි ඒකේ අත්ංගය. ආස්වාදය කියන්නේ මේකෙත් සම්පූර්ණ ආස්වාදයක් තියෙනවා. ඒ කියන්නේ දුක් වේදනාවක් විඳින්දා ඉන්න පුද්ගලයාට එකපාරට සැප වේදනාවක් නෙවෙයි බලාපොරොත්තු අර දුක නැති වෙලා තියෙන මඳහත් වේදනාව. කියන්නේ බල දුක් විඳින්දා ඉන්න පුද්ගලයෙක් එකපාරට සුඛයෙන් සෝමනස්යෙන් පිරිසි තත්යක් නෙවෙයි බලාපොරොත්තු වෙන්නේ. ඔහුට ආශාව තියෙන්නේ දුක වේදනාව නැති කරගන්න. දුක් වේදනාව නැති කරගත්තාට පස්සේ තියෙන්නේ උපේක්ෂිත වේදනාව. ඒ උපේක්ෂිත වේදනාවේ ආස්වාදයක් තමයි එතනින් අපි පෙන්වන්නේ. මේකේ ආදීනවේ තමයි වහාම් බිඳී යන්නේ. ඒ කියන්නේ දැන් තියෙන උපේක්ෂා වේදනාව එක ක්ෂණයකින් බිඳී යනවා නම් ඒක එක්ක තියෙන ආදීනවය. කියන්නේ දුක් වේදනාවක් ගෙන දෙන කරුණක් ආ විගස්ම නැති වෙනවා. සුඛ වේදනාවක් ආ කරුණක් ආ විගස්මයේ සුඛ උපේක්ෂා වේදනාවක් නැතින එක ටික තියෙන ආදීනවය. මේ සම්නේ ගැන මේකටත් මම නොඇලිය යුතුයි කියලා උපාදාන අතහැරීම. එතකොට අදුක්කම සුඛායතිකෝ අභිවේෂණ වේදනා මේ උපේක්ෂා වේදනාව සබ්වේක්ෂණ අනිච්චසංගතා පටිච්චසම්පන්නා කය ධම්මා වය ධම්මා විරාග ධම්මා නිරෝධ ධම්මා තේ පජානාතේ මේක අනිත්‍ය ධර්මයක් කියලා දත යුතුයි කලින් වගේම මේක සංකත ධර්මයක් පුදුසයනාම ධර්මයක් කියලා අවබෝධ කරගත යුතුයි පටිච්චසම්පන්නා හේතුන් නිසා හටගත් ධර්මතාවල් මේවා ඒ වගේම කය ධර්මා වය ධම්මස්සය වෙනවා වේ වෙන ස්වરૂපයටපත් වෙනවා ඒ වගේම විරාග ධර්මා මේකත් නොවැළිය යුතුයි නිරෝධ ධර්මා නිරුද්ධ වී යන ධර්මයක් කියලා දසිතී එන්න මේ විදිහට හරියට මේ වේදනා තුන කෙරෙහි සුඛ දුක්ඛ මඳහත් වේදනා කියන වේදනා තුන කෙරෙහි යථාව බෝධේ ඇති කරගෙන ඒක තමාගේම අවබෝධයක් හේතුයි ඒ අවබෝධය ඇති කරගෙන මේ විදිහට සුඛ දුක්ඛ වේදනා භාවනාවට නගනවා භාවනාවට නඟලා නඟලා යනකොට අපි දැන් හිතුවා සුඛ වේදනාවක් සංස්කෘත ධර්මයක් ඇති වෙලා නැති වෙලා යන නිරුද්ධ වෙලා යන මොකක්වත් නෑ මේක අගයක් හරයක් නෑ කියලා ඒක අවබෝධයෙන් ඒක අයින් කරනවා. දුක්ඛය සුඛ වේදනාවක් මේ අර විදිහටම හිතලා ඒකත් අයින් කරනවා. දුක්ඛම සුඛ වේදනාවක් අයින් කරනවා. සෝ සුඛායප වේදනාය නිම්බින්දති දුක්ඛායප වේදනාය අදුක්ඛම සුඛායප වේදනාය නිම්බින්දති නිම්බින්දන්තෝ විරජ්‍යතේ විරාගා විමුච්ඡතේ විමුක්තස්මේ විමුක්තමේති පදානා මේ මේ දුක් වේදනාව කෙරෙහි කලකිරෙන සාමාන්‍ය දුක් වේදනාව කෙරෙහි ඔක්කොම කලකිරලා තියෙනවා මම කියන්නේ අර ඇලෙන දුක් වේදනාවක් තියෙනවා කියලා ඒවා කෙරෙහි කලකිරෙනවා සුඛ වේදනාව කෙරෙහි කලකිරෙනවා ඒ වගේම අදුක්කම සුඛ උපේක්ෂා වේදනාව කෙරෙහි කලකිරීම මේ කලකිරීම තමයි ඉතාමත් අවශ්‍ය වන්නේ. මොකද කාමරාග පටික අනුශේ ඇතිවන්නේ එකම වේදනා ස්කන්ධය තුළින්. කියන්නේ එතන දෙකක් නැහැ. වේදනාව සුඛ වේදනාව දුක් වේදනාව කියන කරුණු දෙකේ දෙපැත්ත තමයි කාමරාග පටික කියන දෙක. එතකොට එතන තියෙන එකම හරියට කාශයක දෙපැත්ත වගේ. මූණ පැත්තයි අනිත් පැත්තයි වගේ. මේ විදිහට අපි ඒ සුඛ වේදනාව කරේ දුක් වේදනාව කරේ මනස් වේදනාව කරේ කලකිරීම. කලකිරෙන්නේ කොහොමද? මේවා නිරුද්ධ වී යන ධර්ම, මගේ ධර්ම නෙවෙයි, අනිත්‍ය ධර්ම, අනාත්ම ධර්ම. මේවා හුදු සංස්කාර ධර්ම. මේවා ඇති වුණත් මොකද, නැති වුණත් මොකද, ඇති වුණයි කියලා මට ඇති බැදී මොකද්ද? මේවා ඔක්කොම අතහරිනවා කියලා සිතින් අතහරින්නට ඕන. සියල්ලම සිතින් අවංකවම අතහරිනවා. අතහැරියට පස්සේ එනවන්න සාන්ත නිරාමිස සුඛ උපේක්ෂා වේදනාව. සාමිස සාන්ත වූ නිරාමිස වූ උපේක්ෂිතනේ සාමේ සුඛ වේදනාවක් වෙනවා. ඒක නිරාමිස සුඛයක්. මේ වේදනාව සාමාන්‍යයෙන් ওই නිවන් ඵල සමවත් වලට සම්බන්ධිනකොට ඇති වෙන වේදනාව වෙන තත්ත්වයක්. මේක ආවට පස්සේ මේකත් අනිත්‍යා අනිත්‍යයි සංගතා මේකත්ද සංස්කාර ධර්මයක් පටිච්ච සම්පන්න මේකත් හේතුන් නිසා හටගත්තේ මේ විදිහට නිසි ආකාරයෙන් පිළිපැදීම නිසා මේක ඇතිවෙන්නේ කය ධම්මා වය ධම්මා මේකත් ඇති වෙලා නැති වෙලා යන ධර්මයක්, ෂේ වෙන ධර්මයක්, වැය වී යන ධර්මයක්. විරාග ධර්මා මේකටත් මම නොයලිය යුතේ. නිරෝධ ධර්මා මෙයත් නිරුද්ධ වී යන ධර්මයක් කියලා හරියටම නුවණින් සිතට වැටහුණොත් එහිදී සමාගයේ සිතට නිවන අරමුණු වෙනවා. සුඛ වේදනාව පිළිබඳ ඒ වේදනාත්‍රය පිළිබඳ පිළිපැදීම තුනේ. ඉතින් මෙහෙම කටයුතු කරලා මෙයට පුළුවන් භාවනාවේ ප්‍රතිපදාවක් දිනනවා ලබා ගන්නට. මේ දක්වා කියන ලද කරුණු වල කෙටි සාරාංශය මම නැවත කියන්නේ. භාවනාවෙන් දියුණු විශේෂ භාවනා තත්ත්වයන් බලාපොරොත්තු වන අය විශේෂ විශේෂම කාමරාග පටිගාන ශීලයෙන් බලාපොරොත්තු වන අය විශේෂ මේ වේදනාව පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇති කරගත යුතුයි. සුඛ දුක්ඛ මඳහත් කියලා වේදනා තුනක් තියෙනවා. මේ වේදනා තුන කෙරෙහි උත්සජන සාමාන්‍ය බහුසුත නූ කෙනෙක් කටයුතු කරන ආකාරය අපි ප්‍රකාශ කළා දුක වේ දුක් වේදනාව ආවට පස්සේ ඒකට ගැටිලා එක්කරේ පටිඝංශය ආරති කරගෙන සංසාරේ දිග්ගස්ස ගන්නවා සුඛ වේදනාව ආවට පස්සේ වට ඇදිලා බැඳිලා ඒකම බැසගෙන ඒ ත්‍රාගංශය ඇති කරන සංසාරේ දුක් දිග් කරගන්න. ඒ වගේම අඥාන උපේක්ෂාව ඇති වුණාට පස්සේ ඒකකේට අවිජ්ජානුසය ඇති කරගෙන ඒ තුළින් සංසාරේ දිග්ගස්ස ගන්නවා. එහෙම නෙවෙයි පුත්තජන භූමියේ ඉක්මවාගේ ආර්ය ශ්‍රාවක භාවයට පත් වූ කෙනෙක් සිටිනවා නම් බහුසර දෝගෙනෙක් සිටිනවා නම් මේ සුඛ දුක් වේදනාව ආවට පස්සේ ඒකට ගැටෙන්නේ මේක කෙනෙක් කඳ කිරෙන්නේ මේ අර දුකකටපත් දන්නේ වෙනසටපත් දන්නේ ඒ බොහෝ අර පටිඝාංශය ඇති කර ගැනීම නතර කර ගන්නවා දුක් සුඛ වේදනාවේ තියෙන රාගාංශය ඇති කර ගැනීම නතර කර ගන්නවා ඒ වගේම අදුක්ඛ සුඛ වේදනාව පිළිබඳ වෙන අවිද්‍යාංශය ඇති කර ගැනීම නැති කර ගන්නවා ඒ නැති කර ගැනීම සඳහා උපකාර වෙනවා මේ වේදනාත්‍රයම මේ සුඛ දුක්ඛ මඳහත් කියන වේදනා තුනම මේවා අනිත්‍ය වශයෙන් දකිනවා අනිත්‍ය සංගතා මේ වහදු සංස්කාර ධර්ම වශයෙන් දකිනවා ඒ වගේම පටිච්චසමුප්පන්නා මේ මේ හේතුන් නිසා හටගත් ධර්මය කියලා අවබෝධ කරගන්නවා කය ධම්මමය සේවී යන ස්වરૂපේ සේවන ස්වરૂපයට පත්වන ධම්මය කියලා අවබෝධ කරගන්නවා. වය ධම්මා මේ වේ ස්වභාවයේ වැයවි වැවි විනාශ වී යන එක කියලා අවබෝධ කරගන්න. ඒ වගේම විරාග ධම්මා මේවා කෙරෙහි තියෙන ඇලීම සයින් වෙනින් අයින් කරගන්නවා. නිරෝධ ධම්මා නිරුද්ධ වී යන ධම්මත් කියලා අයින් කරගත යුතුයි. එසේ අයින් කරගන්නා අතරම මේ මා කෙරේ සුඛායක වේදනාය නිම්බින්ති දුක්ඛායක වේදනාය නිම්බින්ති දුක්ඛම සුඛායක වේදනාය නිම්බින්ති මේ සුඛ දුක් මැදහත් කියන වේදනා තුර කෙරෙහිම සම්පූර්ණයෙන්ම කලකිරෙනවා පොඩි කලකිරීමක් මේ සම්පූර්ණයෙන්ම කලකිරීමක් කරකිරීමක් පසු මේ සියල්ලම අතහරිනවා අතහැරියට පස්සේ සාන්ත නිවුණු විරාමස සුඛ වේදනාවක් ඇති වෙනවා සාත සුඛ වේදනාවක් ඒ වේදනාව පවා අනිත්‍ය වූ සංකත වූ නිරුද්ධ වී යන ධර්මයක් කියලා පැහැදිලි අවබෝධයක් හදවත තුළින් මතුනොත් එහෙම ඒ අවබෝධය ඇති වෙන විටම නිවනට සිතපත් වෙනවා ඒකයි මේ කියන දේශනාවේ සරල අනුශාසන මේ සාරාංශය දැන් එම්නම් කල්පනා කරන මේ විදිහට දානය කියලා දීලා මේ ධර්මය අහලා ඇති කරගත්තා වූ මේ කුසල ශක්තියෙන් අපට මේ කීප ධර්මයට අනුව පිළිපැදලා ඒ තුළින්ම සංසාර දුකින් මිදීමට වාසනාව ශක්තිය උදා වේවා